ධර්මදේශනාව පවත්වනු ලබන්නේ මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් භගවතෝ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 අනෙකුත් සියලුම යෝගාවචර සංඝ පිළිපදෙන් අවසර අපි මේ පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ අප්‍රමාදය මුල් කරගෙන ඒ අප්‍රමාදය දවසින් දවස පරියන්කයෙන් පරියන්කයට දිනු කරගෙන යෑම සඳහා අවශ්‍ය වෙන්නා වූ වැඩ පිළිවෙලක් ක්‍රියාමාර්ගයක් ක්‍රමයෙන් විස්තර කරගෙන යුතුය. ඒ සම්බන්ධයෙන් ආලෝක පහක් මාර්ගයෙන් අන්ධකාර ධර්ම පහක් පියවරෙන් පියවරට අනුකූල පිළිවෙලින් දුරු කරගෙන යන ගමන තුළින් යෝගාවචරයාගේ අප්‍රමාදී බව සතිමත් බව එළඹ සිටි සිහිය වර්තමාන මොහොතට ඇත්තා වූ සජීවී භාවය ඊටාම තීව්‍ර මට්ටමකට සුපතිච්ඡිත සතියකට නැංගෙන හැටි ඉතාම සවිස්තරව විස්තර වෙන්න යෙදුණා. ඒ අනුව භාවනා කරන කෙනෙකුට තියා අහගෙන හොඳට කල්පනා කරන කෙනෙකුට හෝ එහෙම කෙනෙකුට තියා හුතු ඇහිම කෙනෙක් කරන කෙනෙකුට හෝ වැටෙනවා මේ චිත්ත නියාමය කියලා කියන්නේ මොන විදිහේ සූක්ෂම වැඩපිළිවෙලක්ද එවැනි චිත්ත නියාමයක් නොදැන චිත්ත නියාමයක නොපිහිටා චිත්ත නියාමයක් අසාධන නොගෙන ගත කරන අනන්ත අප්‍රමාණ සත්ව සංඛ්‍යාව දිහා බලනකොට ඒ සත්ව සංඛ්‍යාවගේ නැත්නම් මේ සත්ව ලෝකයේ අත්තාව මේ විවිධ භාවයේ විෂමතාවයේ තුල මත්වි ගත කරන භාවයේ තුල දකින්නකොට දැනගන්න පුළුවන් මේ චිත්ත නියාමය අසාධාරණ ගන්න එක කොච්චර වටිනවද කල්පනා කරලා දැනගෙන තියෙන කොච්චර වටිනවද ඒකත් වඩා ඒක ක්‍රියාවට නගන එක කොච්චර වටිනවද කියලා. මේ தත්ත්වය සෑම සතෙකුට මේ ලැබෙන වාසනාවක් නෙවෙන බව මේ අහගෙන ඉන්න කවුරුත් දන්නවා. මේ විදිහට මේ චිත්ත නියාම වගේ ගැඹුරු නියාම ධර්මයේ ලෝකේ පවතිනවය ඒක නැවත නැවත ඇසීමෙන් අසා දැන ගැනීමෙන් තමන්ට ඒ පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් ඒක සඳහා ඇති එකම මාර්ගය නිතර අහුම්කන් දීමය ආදී වශයෙන් මේ කටයුත්ත කරන්න පුළුවන් වෙන්නේ හොඳටම අවස්ථාව සැලසීලා තියෙන්නේ මේ භවතලයේ මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍ය ලෝකේ එයිනොත් මුගාක් ආගම් ධර්ම වලින් මේ தත්ත්වය විස්තර කරලා දෙන්න හැදුවට ඒ අත්ංගේ දැනුමේ අඩුපාඩු නිසා එහෙම නැත්නම් ප්‍රශ්නයේ ඇති බරපතලකම නොදන්න නිසා හෝ මෙතර විස්තරයක් කෙරෙන්නේ නැහැ. ඒනොත් ප්‍රෞඩයන්ට මේ අවස්ථාව සැලසීලා තියෙනවා. සුත්තමේ වශයෙන් ඥානෙ ලබා ගන්න පුළුවන්. චින්තාමේ වශයෙන් ඥානෙ ලබා ගන්න පුළුවන්. ඊගාට භාවනාමේ වශයෙන් තමයි ඒක දිනු කර ගන්න පුළුවන්. අන්න එවැනි අත්යන් තුලින් තමයි මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය තුලින් මේ පිරිස වාගේ සුළු පිරිසක්. ඒක අහලා ඒ වෙනතෙන් ඇහිමෙන් ඇතිනේ ඒක ගාගේ කරන தත්ත්වයේ තේරුම් අරගෙන නැවත නැවත එහි යෙදෙමින් එහෙම භාවනා කරනවා. මේ කරගෙන යනකොට මේ වාගේ අප්‍රමාදේ වාගේ ජීවිතේ ගත වෙන දිවා මොහොතක් රාත්‍රී මොහොතක් පාස ශක්ති ප්‍රමාණේ මේ අප්‍රමාදී භවයේ සජීවීකම උත්සන්නකම උපතිචිත භව වැඩි කරගෙන වැඩි කරගෙන යනකොට කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය මාර්ගයෙන් කම්ම සම්බෝධය දුරු කරනවා. මේක බොහෝම වටින සංදිස්ථානයක් මේ මනුස්ස ලෝකයක් එක්ක සංසන්දනය කරලා බැලුවා. සත්ත්ව ලෝකයක් එක්ක සංසන්දනය කරලා බැලුවත් නැත්නම් වෙන භවතලයක් එක්ක සංසන්දනය කරලා බැලුවත් මේ සම්මාදීත්‍ය මාර්ගයේ මේ අඳුර දුරු කරන පිළිස ඉතාමත්ම සුළුයි. ඒ වැඩි කොච්චර අමාරුද එයින් කොච්චර ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියන එක මේ අත්තු දැන් අහලා සාකච්ඡා කරලා තියෙනවා. එයින් එහාට ගියාට පස්සේ ධම්ම වවත්තාන ඥානයේ ධම්ම සම්මෝහය දුරු කිරීම කියන එක බොහෝම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒ විශේෂයෙන්ම පාරමිතා ශක්ති සම්පූර්ණ වෙච්ච අත්යන්ද ඉතාම කුශාග්‍ර බුද්ධි සහිත අත්යන් සිද්ධ වෙන දෙයක්. ඒ නිසාම අපි අවදා හෝ මේ ගමන මේ Nirodha සිදු කරන්න නම් මේ පියවර හැර වෙන පියවරක් නැති බව දන්නවනම් අපි එවැනි කියුම් බුද්ධියක් එවැනි මහාර්ග වූ ප්‍රනිධියක් පාරමිතා ශක්තියක් ලබා ගන්නට පූර්ණ කාලින වැඩ කරන්න ඕනේ. එන්න වැඩ කරගෙන යනකොට බොහෝ විට බොහෝ දෙනෙකුට ඉතාමත්ම සිතුලන්දු කරවෙන සුළු විස්තරයක් දැක ගන්න පුළුවන් වෙනවා. මේ ලෝකේ පවතින ආ වූ නාම ධර්ම රූප ධර්ම වාසයේ වෙන් කර දැනගන්න පුළුවන්කම ඉතාම ඕලාරික මට්ටමට හෝ මධ්‍යස්ථ මට්ටමට හෝ ඉතාම ගැඹුරු මට්ටමට තම තමන්ගේ ඥාන මට්ටම් වලට කියමු ගන්න. ඒ නමුත් මේ ධර්ම කතා මාර්ගයෙන් පැහැදිලි කරනවා ප්‍රජානන වහන්සේ පෙන්නවා ඒ විදිහේ නාම රූප දෙක බෙදා අරගත්තත් එතනින් එහාට එහියතා වූ හේතුඵල ධර්ම තේරුම් ගැනීම ඒ කම්මස කතා ඥානයේ තේරුම් ගත්තා වගේම නාම රූප ධර්ම තේරුම් ගත්තා වගේම ඊටාම තීරණාත්මක සංදියක්. ඒ තන්ගේ නිසා නාම රූප ධර්ම පිළිබඳ අවබෝධය තාම සියුම් වෙනවා විදිහට ගැඹුරු වෙන විදිහට පරිත්‍යාග ඇති වෙන විදිහට දිගට පුහුණු කරන්න ඕනේ. අතතාභ්‍යාසයේ අත නොහරින ලද අභ්‍යාසයේ දිගට පවත්වනකොට වෙන්නේ යන්න තැනක් නැහැ. හිත මේ නාම රූප ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධතාවය වටහා ගන්නවා. ඒ වටහා ගත්තත් තවමත් හිතේ ප්‍රඥප්ති වශයෙන්ම මේ දේ තේරුම් අරගනිමින් විපස්සනා පැත්තට නොයන නැත්නම් කාම වස්තු වස්තු කාමයට බැඳෙන ස්වරූපෙම තියෙන්න තියෙනවා. වෙන විදිහකට කියනවනම් තමන් ඉදිරිපත් ඉදිරිපත් වෙන අරමුණේ ප්‍රඥප්ති ධර්මමේ ඒ වයතාව ස්වභාවික ලක්ෂණමේ ඉස්හානත්ම දක්ෂ විදිහට තේරුම් ගත්තොත් හිත තවමත් පොදු ලක්ෂණ තේරුම් ගන්නේ නැති. සෑම අරමුණකටම අත්තාව සංතති භාවයේ තේරුම් ගන්නේ නැතිව හිත නතර වෙන්නේ ඉඳ තියෙනවා. මේ නිසා මේ තරමට කස්සෙති සත්පුරුෂයාට බුදු බණ ඇහෙන්න සලස්වනව මේ තරමේ භාවනාව කරගෙන යනකොට මෙන්න මේ தත්ත්ව දෙක මතුවෙන්න පුළුවන්. මතුවෙන මතුවෙන අරමුණට හිත නංවන්න පුළුවන්. මතුවෙන මතුවෙන අරමුණ දිගේ හිත දිගට පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් තවමත් හිතේ සංසාර පුරුද්ද නිසා එහෙම නැත්නම් තමන්ගේ ධර්ම කරුණු අවබෝධයේ අඩුකම නිසා, ආර්මිකා ශක්තිය අඩුකම නිසා සම්මත් ප්‍රඥප්තිය දිහාට අදිනවා. ලක්ෂණ රසපච්චපට්ඨාන වශයෙන් නැත්නම් ආකාර සංධාන ආකාර ස්වභාව ලක්ෂණ වශයෙන් අරමුණේ කිසිතුරු භාවයේ නැත්නම් අරමුණටම ආවෙනික ලක්ෂණට අදිනවා නමුත් විලක්ෂණයට හිත නැගින්නේ නැහැ මෙවැනි අවස්ථාවලත් අර පරණ ක්‍රමෙමයි හුඟකම් දෙනවා අහල කල්පනා කරනවා මේක වෙන්න පුළුවන් දෙයක්ද ඊට පස්සේ භාවනාවේදී හිතේ නුරුචි භාව අරුචි භාව ටික නතපතිකරට මෙහි කරගෙන කරගෙන යනකොට අන්න අර කියන තත්වය තමයි නැත්නම් පෙර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් සම්්‍යක් ක්‍රමයේ සෞඛ්‍ය සම්පන්න ක්‍රමයට අවබෝධ කළා උදේ Tamanta දැක ගන්න පුළුවන් කියන හිතේ ඒ සාමාන්‍ය ලක්ෂණ සම්මුති ලක්ෂණ අතහැරලා සංතති ලක්ෂණේ දිහාට හැරෙනවා එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ දකිමින් විශේෂ කරලා විලක්ෂණේ දක ගන්න පටන් අරගන්න. සංතතියට හිත හැරෙනවා. මේකත් බොහොම වටින සංදිස්ථානයක්. ඒ විදිහට බලනකොට ඒ මට්ටමට යන්නේ භාවනා කරන පිළිස්සකේ බොහොම නැත්නම් භාවනා කරන වෙලාව ගත්තොත් බොහොම සුළු වෙලාවක් වෙන්න පුළුවන් තමන්ගේ භාවනාවේ මේ තරම් උච්ච අවස්ථාවට යන්න. ඒක ඉතාම වැඩි පිටසක් භාවනා කරනකොට බොහොම සුළු දෙනෙකුගේ වෙන්න පුළුවන් මේ විදිහේ ත්‍රිලක්ෂණයේ තේරෙන මට්ටමට යන්නේ භාවනාවේ විදිහට. මොකද මේ හිතාගෙන ඉන්නවා ඇති ඒ කියන්නේ චින්තාමේ වතේ නැත්නම් අහෝපමණින් මේ ත්‍රිලක්ෂණේ දන්නවා ත්‍රිලක්ෂණේ වැටෙනවා කියන උත්සාහනාමේ වතේ කොහොම උච්චතර අවස්ථාවක්. ඒක හොඳට පදම හරිය අවස්ථාවක්. නමුත් අපි ධර්ම දේශනා මාලාවේ අවසානයේ තේරුම් ගත්තා මේ තරමට පියවරෙන් පියවර පියවරෙන් පියවර පියවර හතරක් ගත කරලා මේ ඉතාම උත්කෘෂ්ට වූ විපස්සනාවට නැත්නම් මේ ත්‍රිලක්ෂණය දැකීමට හිතපත් උනත් මෙතනින් එහාටත් තව කඩයිමක් කියනවා අඩුල්ලක් කියනවා. එහාට යායති තනක් කියනවා. ඒ තමයි නිබ්බාන සම්මෝහය. මේ පුද්ගලයා තවමත් ඒ යෝගාවචරය තවමත් නිවනේ නැවුම් තාලෙටම අවබෝධ කළ යුතුයි. සොකීය වශයෙන්ම අවබෝධ කළ යුතුයි. ඍජුවම අවබෝධ කළ යුතුයි. මොකද තවමත් මේ පුද්ගලයා ගාව තියෙන්නේ අහපු කල්පනා කරපු මත නිවන මේ මේ ආකාරයි මේ මේ ආකාරයි කිය හිතෙන් ගත්ත දේවල්. නමුත් නිව භාවනාවෙන් ලැබෙන නිවන කාමදායකවත් ඒ විදිහට කල්ැතුව සැලසුම් කරන්ට මායින් කරගන්නට කල්පනා කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ නිසාම නිවන බොහෝම නැව නිවන හැම වෙලාවෙම අලුත්. ඒක අපිට හිත හිතා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට ඒකේ පාවෙන ගතියක දෙන්න මොකද නිවනේ එහෙම ගතියක් නෑ හැම වෙලාවෙම නෑ මේක හැම වෙලාවෙම අහඹුවක් අහම්බෙන් හම් වෙනවා වගේ ලැබෙන දෙයක් මේ නිසා අපි සෑම වෙලාවකදීම ත්‍රිලක්ෂණයේ හිතත් නැගුණ මත මේ දැන් නිවන ලැබේවි කියන අලුත් කම ඉතු ඉතුරු කරගෙනම භාවනාව දිගට ගෙනියනවා මිසක් මෙන්න මෙහෙමයි නිවනේ මම එතෙන්ට යන්න ඕනේ කියලා. ඉතින් කලින් මතිමතාන්තර ධ්‍යාන හිතියොත් ඒ තිර තාක්කල් නිවලින් ඈත් වෙනවා. වෙන විදිහකට කියනවනම් ත්‍රිලක්ෂණය දැක ගන්නා මට්ටමට යනකම් තාක්ම මේ ලෝකේ පවතින්නේ යෝගාවචරය දන්නේ අනිකුත් පු탁ජන ලෝකයක් එක්ක බෙදා හදා ගන්න මේ වේදිත සුඛයමයි. ඇහැට අහුවෙන්නේ කනට අහුවෙන නාසයට අසුවෙන දිවට අසුවෙන ශරීරයට අසුවෙන හිතට අසුවෙන ඒ අතින් බලනකොට දැන් මේ ත්‍රිලක්ෂයේ දකින යෝගාවචරය අනික් ඇත්තන්ට වැඩිය බොහොම සියුම්. බොහොම තීව්‍රයි. දේවල් හොඳට විසදව අනිත් දේවල් වලින් වෙන් කරගෙන රාශියක් එකවර දැක ගැනීමේ ශක්තිය පවතිනවා. ඒ රාශියේම පොදු ලක්ෂණ දකිනවා. වහා ඇති වී නැති වෙන බව දකිනවා. මේ තරම් වහා වේගයෙන් පෙළෙන පෙළෙන ස්වරූපයක් මෙහි තියෙන බව දකිනවා. ඒ වගේම යෝගාවචර මේ දේවල් කොච්චර වේගෙන් ඇති නැති වුණත් මේ දේවල් කොච්චර දෙලීමේ ස්වරූප තිබුණත් මේකක්වත් තමන්ට නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමන්ගේ කැමැත්තට සිදුවෙන දේකුත් නෙමෙයි. තමන් පටන් ගත්ත දේකුත් නෙමෙයි. මේ தත්ත්වය සම්බන්ධයෙන් තමන්ට පහළම ශක්තියක් නැහැ. එකම දෙයයි ගන්න පුළුවන් මේ දේ දන්නවා. එහෙම පහළම ශක්තියක් නැති බව වටහා ගන්නවා. මගේ කියා ගන්න පුළුවන් තවත් නැති බව වටහා ගන්නවා. අන්න ඒ වැටහීම තමයි ඉතුරු වෙන්නේ කියනකොට අනානිත්‍ය භාවයෙන් ඇති වෙන දුක් භාවයෙන් වල පිළීමේ යෝගාවචරය අනාත්ම ස්වરૂපයටපත් වෙනවා. මේ විදිහට තමයි ත්‍රිලක්ෂණය වඩන යෝගාවචරයගේ හිත වැඩ කරන්නේ අනිත් අත්තන්ට සාපේක්ෂව. නමුත් මේ යෝගාවචරයේ හිත පවා නිතුවකල් අත් නොවින්දා වූ ඒ අවේදිත සුඛයට නැමෙන්නත් පුළුවන් නොනැමෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙතන තීරණාත්මකයි. අඩුලක් මෙතන පවතිනවා. මේ නිසා තමයි මේ අවස්ථාව පිළිබඳව සුතඥයන් වශයෙන් ඉඳගෙන එනතම මේ කාම ආසාවල් කාම වස්තුන් වස්තුකාමයේ ගැලීගෙන ඉඳගෙන කොච්චර අපි සාකච්ඡා කරා කොච්චර අපි අසාධනගෙන හිටියත් ඉති සීමාවක් තියෙනවා ඒක අපේ අවධානයට අපේ අවබෝධයට ලං වීම අන්න වෙලාවෙදීම අපේම අත්දැකීම් මතම තියෙන වෙන දෙයක්. උත්තර ඇහුවත් උත්තර කල්පනා කරත් අපේ විශේෂයට ගෝත්‍ර වෙන්නේ නැහැ. ඒ නිසාති නිතරම ඒ අහන ගමන්ම සම්‍යක් වශයෙන් කල්පනා කරන ගමන්ම අපි නිතරම භාවනාව දිගට ගෙනියන්න ඕනේ සතත අභ්‍යාසය කරගෙන යනකොට යනකොට ඒ අවේදිත වූ විස්තර කරන්න බෑයි කියන ආ වූ මේ සුඛය ලබන්න තියෙන අවස්ථාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මේ අවස්ථාව කලවම් කරගෙන පටලවමින් කල්පනා කරන අවස්ථාව ක්‍රමක්‍රමී ක්‍රමක්‍රමී හිතෙන් දුර වෙනවා. යම් දවසක ඒ අවේදිත සුඛය තැන්පත් කරගන්නට තරමට අපේ මේ සංඛාණී කියන භාජනේ පිරිසිදු වෙච්ච දවසක අන්නේ ඒ අවේදිත සුඛේ මේ භාජනේ පිරෙන්නේ ඉඳ තියෙනවා. යම් තාක් මේ භාජනයේ වේදිත සුඛයෙන් පිළිත වෙලා තියෙනවනම් කෙලසිලා දිනවනම් බියට පස්සෙලා තියනවනම් ඒ දා ඒ අවේදිත සුඛය මේ භාජනේ පුරවන්නේ නැහැ. මේ නිසාම අපි නිවන ගැන හිතන මති මතාන්තර නැත්නම් අවේදිත සුඛය ගැන කල්පනා කරන දේවල් මේ අවේදිත සුඛයට බාධා වෙන්නේ ඉතියි. ඒ වෙනුවට අපිට කරන්න තියෙන්නේ මේ දේවල් අසා දැනගෙන අපි මේ අප්‍රමාදයේ දිනු කරගෙන ගිය වැඩපිළිවෙල සියුම් මට්ටමින් ඉතා සියුම් මට්ටමට ඉතා සියුම් මට්ටමේ සියුමතර අවස්ථාවටම සියුම්තම අවස්ථාවටම දිගටම ගෙනියනකොට අපට මේ අවේදිත මට්ටම ලං වෙන අවස්ථාව වැඩි වෙන පැත්තකටපත් වෙනවා. එදා අපි අසුභී ධර්ම දේශනාවේ මේ වේදිත සුඛය අවේදිත සුඛය කියන මූලික කොටසට හිත යෙදුවා. අද ඒ දා විස්තර කරන්න බැරි වෙච්චි ඉතුරු කොටස් ටික දේශනා කිරීමේ මේ දේශනා මාලාවේ අවසානයක් දැකීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි එදාගත් උපමාවම ගත්තොත් මේක තව ටිකක් විස්තර කරගන්න ඉතාමත් මේ ධනකුවේ කෝටිපතියේ තමන් නිින්දේ පසු වෙන අවස්ථාවක ඒ පුද්ගලයා ඒ නිින්දෙන් අවදි වෙච්ච වෙලාවක ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා මම හොඳ නිින්දක් ලැබුවයි කියලා. මම හොඳ විවේකයක් ලැබුවා. හොඳ පහසුවක් මට දැනුණායි කියලා. මොකද කතා කරන නිවසම තාමත්ම කෝටිපති නිවසක් වෙන්න පුළුවන්. ඔහුට අවශ්‍ය ඇහෙන් ලබන්න පුළුවන් සුඛ තියෙනවනම් බොහෝ දෙනෙකුට වැඩි හොඳ සුඛ ඇහි සුඛේ කාමරකම තියෙනවා. සද්දේ වශයෙන් කන වශයෙන් අහන්න පුළුවන් දේවල් වලින් හොඳේම උච්චතරල ප්‍රණිතරම දේවල් ඒ විතර තියෙනවා. ඒ වගේම නාසයේ වශයෙන් දිවට ගන්න රස වශයෙන් සමපාද දෙවන ඇඳ ඇතිරිලි පුතු ආදී උපකරණ වශයෙන් හිත හිතවිලි වශයෙන් පිටිවිලි වශයෙන් කෝපෙකත් මේ කියන අංග පහ නම් මේ පුද්ගලයා කොටිපතියෙක් නිසාත් කාමවත් වාස කරන්න කෙනෙක් නිසාත් හොඳ ප්‍රණීත දේවල් කියනවා. නමුත් මේ පුද්ගලයා නිවන ගැන නිින්ද ගැන කතා කරන වෙලාව ඒ අවස්ථාවේදී ඒ ඇහෙන් රූප ලැබීම යම් විදිහකට තිබුණා නම් කවදාකවත් අර නිින්දේ පහත අර නිින්දේ විවේකය මුරුල් වීම සිදු වෙන්නේ නැහැ. කනට ශබ්ද ඇහෙමින් තිබුණා නම් කොච්චර ප්‍රණීත වුණත් කවදාකවත් නින්දට සැපයක් වෙන්න බාරද. නමුත් නාසයට ආග්‍රහණ කොච්චර මිහිරවට ලැබුණත් ලැබෙන තාක්කල් නින්ද යන්නේ නැහැ. යන්තාක් දිවට රස ලැබෙනවා කියනවනම් ඒ තාක් නින්දට වැටෙන්නේ නැහැ. යන්තාක් තමයි ලැබෙන පහස පිළිබඳ කල්පනාව තියෙනවනම් නින්දට වැටෙන්නේ නැහැ. යන්තාක් හිතවිලි තියෙනවනම් ඒ නින්දට වැටෙන්නේ නැහැ. මේ නිසා කෝටිපතියෙක් ඒ විදිහට කියනවා මම හොඳ නින්දක් ලැබුවා කියලා ඒකම අපිට තේරෙනවා මේ පුද්ගලයාට විස්තර කරගන්න බැරි වුණාට ඒ කාන්තේම මෙලෝ වශයෙන්ම අත්දකින්න පුළුවන් අත්දැකීමක් ඇහැට ගොදුරු නොවන කනට ගොදුරු නොවන නාසයට ගොදුරු නොවන දිවට ගොදුරු නොවන ශරීරයට හිතට ගොදුරු නොවේ විස්තර කරගන්න බැරි නමුත් ක්‍රියක් මෙතන කියනවා කියන එක පැහැදිලිවා නමුත් මේක උනත් වටලව තේරුම් අරගත්තොත් කෙනෙක් හිතන්න පුළුවන් එහෙමනම් අන්තිම ඉහළ සුඛය මේ ලෝකේ තියෙන නිින්ද කියන. ඒ නිසා කුසීත භාවයට කුසීත භාවයේ අගය කරන කුසීත භාවයේ වැඩි කරන කුසීත භාවයේ උතුම් කරලා සලකන කතාවක් මේක කියලා කියන්න දිනි ලෝකේ නම් මේක පිළිබඳව ඉතර වාද කරන්න බෑ. නිදාගෙන හිටියොත් හැමතික හොයා ගන්න අමාරුයි. ඉන්දුම් හිතෝ හොයා ගන්න අමාරුයි. නමුත් පැවිද්දන් වශයෙන් මේ தත්ත්වය වර්ධවලා තේරුම් ගන්න තියෙන අවස්ථාව වැඩි. මොකද බොහෝ විට තමයි සද්ධා දේවස්තු ලැබෙනවා. මේ නිසා නිදාගන්න එක වඩා හොඳයි කියන එක හිතන් දෙද තියෙනවා. නමුත් මේකදී හොඳටම පැහැදිලි කාරණා මෙච්චරයි. නිින්ද කියන්නේ ප්‍රමාදයේ ඉතාම පහක් කියලා. නිවන කියලා කියන්නේ අප්‍රමාදයේ ඉතාමත්ම ඉහළ කියලා. අප්‍රමාදයේ කියන්නේ අවදි භාවය. කුබිච්ච ස්වરૂපය. සතිය. නිසා නිවනදී පවතින්නේ අන්නාරේ නින්දදී කතා කරලා පෙන්වන්න හදපු විදිහේ අවේදිත සුඛයක් නමුත් සංසන්දනාත්මක බැලුවොත් දසදහස් වාරයකින් ඊට වැඩිය ප්‍රණීතයි ඉතාමත්ම අවදීන් ඒක මුත් වෙන්න පුළුවන් මේ නිසා නිවනක් පරමාර්ථ ධර්මයක් විදිහට මේ අපි ධර්මයේ ඉගෙන ගන්න ඇත්තෝ ගුරුවරු කියලා දෙනවා චිත්තයිතික රූප නිබ්බාන බුදුරජාණන් වහන්සේ මේ හතරම වර්තමාන වශයෙන් අත්දකින්න පුළුවන් දේවල් විදිහට පෙන්වලා තියෙනවා එනකම් මේ කල්පනා කරපු ඉන්ද්‍රජාලයක් හරි වෙන්න බැරි දෙයක් හරි නෙවෙයි. පැහැදිලිවම වෙන්න පුළුවන් හරියට අර කෝටිපතියගේ නිින්දවක්. නමුත් නිවනේ නිින්දේ කියන වෙනස තමයි නිින්ද කියලා කියන්නේ තීන මිදේ නැත්නම් නිවර ධර්මයක ඝන බහල අවස්ථාව. නමුත් නිවන කියලා කියන්නේ අප්‍රමාදයේ ඉස්හාමත්ම උච්චතර අවස්ථාවක්. මේ දෙක නිසා අපිට නිවනයි නිින්දයි විදියකට සංවර්ධනය කරන්න පුළුවන් විදියකට සංවර්ධනය කරන්න බෑ මේ නිසා මේ ධර්ම දේශනා මාලාවේ කතා කරන දේවල් එහෙම නැත්නම් මේ භාවනා වැඩ පිළිවෙලට දෙන උපදේශ ඒ ආනුව සංසන්දනය කෙරුවොත් යෝනිසෝ මනසිකාරයෙන් නැතිගෙන තමන්ගේ දුක පිණිස මේ ධර්ම කරුණු පිට කරගන්න යෝනිසෝ මනසිකාරයේ සහිත බුද්ධලයා ඥානාන්විත කල්පනා දහසක් නැයින් තේරුම් ගන්න මේ නිසා අපි මේ නිින්ද පිළිබඳ උපමාව උපමාවක් බව මතක තියාගන්න ඕනේ නමුත් මේන් ගන්න පුළුවන් ආදර්ශයක් නම් මොකද්ද? කෝටිපතියෙක් වුණත් සම්පූර්ණ වස්තුකාමයේ ගැන හිතලාම සංසාරයේ සැලසුම් කරපු නිවසක් වුණත් ඒ පුද්ගලයා ඇහෙන් ලබන්න පුළුවන් ඒ උපරිම ප්‍රණීත වූ සුවය හෝ වේවා ඉන්දුරු මොහොතක තමයි නිඳරේ. ඉතාමත් ප්‍රණීත වූ ශබ්ද රස වේවා ඉන්දුරු මොහොතක තමයි ඒ පුද්ගලයාට නිඳරේ. මේ විදිහට බලනවනේ මේ පංචකාම සංපත්තියෙම දුරු වෙච්ච මොහොතක් වෙන්න ඕනේ අර විදිහේ කාටත් පොදු අපි දිනපතාම ලබන මේ නිින්ද ලබන මේ නිසාම බුදුරජාණන් වහන්සේ නිවනට මිහා සමාන උපමාවක් දෙනවා මධ්‍යම නිකායේ වස්තුකුල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි තීන්ත කොන පුද්ගලෙක් රදවෙක් ඒ හොන් රෙදි කෑල්ලක් අරගෙන මේ රෙද්දට නිල් පාට හෝ වේවා කොළ පාට හෝ වේවා කහ පාට හෝ වේවා මදතිය පාට හෝ වේවා වර්ණයක් වන්තේ ගත්තහම මේ රෙද්දේ මේ වස්ත්‍රයේ දැලිකුණු බැඳිලා තියෙනවනම් තෙල්කුණු බැඳිලා තියෙනවනම් ඒ තෙල්කුණු සහිත වස්ත්‍රය අර වර්ණ භාජනයේ ඉබලා වර්ණ පෙව්වට කවදාකවත් ඒකේ ඒකාකාරකම සිත් ගන්නා සුළු වර්ණයක් පුරාගන්නේ නැහැ. ඒක කබර සහිත ලප සහිත වෙනවා. එහෙම නැත්නම් ඒ වර්ණ යෝජකයාගේ අදක්ෂතාවයේ පෙනෙන ලකුණක් බවට පත් වෙනවා. මේ නිසා අපිරිසුදු වර්ණයේ මේ රෙද්දට අවිසුදු වස්ත්‍රයට ඒ වර්ණ උරා ගැනීම විසමයි. ඒක වර්ණයට ආඩම්බරයක් එකතු කරන්නේ ඒක වර්ණය තවත් විසම භාවයට පත් කරනවා. ඒ වෙනුවට දක්ෂ වර්ණ යෝජකයෙක් ඉතාම පිරිසිදු බබලන වස්ත්‍රයක් අරගෙන අර විදිහටම කාපාට හෝ වේවා කොළපාට හෝ වේවා මන්දටිය පාට හෝ වේවා රතු පාට හෝ වේවා වර්ණයක ගිල්ලපුවාම ඒ වස්ත්‍රයේ බබලන පිරිසුදුකම නිසාම ඒ වස්ත්‍රය සමාකාරවම අර වර්ණය උරා ගැනීම ඒ වස්ත්‍රයේ වටිනාකම වැඩි කරනවා මේ නිසා වස්ත්‍රයට වර්ණ පෙවීමට කලින් වස්ත්‍රයේ කුණු නැතිකම ඒකාකාරව බබලන ස්වરૂපය අත්‍යවශ්‍ය වෙනවා මේක උපමා කරන්නේ බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවක අපි අපේ දක්ෂකම නිසා හෝ කර්ම වේගයක් නිසා හෝ වෘත්ති විපර්යාසයක් නිසා හෝ ආහාර විපර්යාසයක් නිසා හෝ අපේ හිතේ වේදිත සුඛය මාර්ගයෙන් හිත කෙලිට වෙලා තියෙනවනම් කවදාකවත් ඒකට සමාකාරව මේ අවේදිත සුඛය කියන වර්ණය කොහොමද බෑ මේ නිසා තේරුම් අරගන්න පුළුවන් යෝගාවචරයට ලැබෙන වගකීම. අපි මේ භාවනා කරන පිටුපිට කොහොම ප්‍රකටයි. අහගෙන ඉන්න පිටුපිට උනත් භාවනා නොකර ප්‍රකටයි කල්පනා කරනවා නම් අපි අපේ සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ අපි අපේ කල්පනා ඥානය කියලා කියන්නේ අපි අපේ හැකියාවන් කියලා කියන්නේ අපි දන්න නිමෙන් බලලා ඒ කාම ලෝකේ ඉදිරියෙන් හිතින්ට අනිත් පැත්තෙන් පරයා ඉදිරියෙන් හිටින්ට තමන්ගේ මේ කයට තමන්ගේ මේ හිතට වැඩි සැපයක් ලබා දෙන්න උපක්‍රම ඒ සඳහා දැනුම. ඒකට කියනවා ලෞකික ඥාන කියලා. ලෝක දැනුම, ලෝක ප්‍රඥා, ප්‍රඥාව. මේ ප්‍රඥාවෙන් මොකද කරන්නේ? අපි අනික් ඇත්තන් ඉක්මවලා වඩා සියුම් විදිහට මේ කාමසප වේදින්ට ප්‍රයෝග කරන එකයි අපි කරන්නේ. පුතර්ජන ස්වરૂපය. මෙන්න මේ දැනුම මෙන්න මේ ඥානෙ පවතින තාක්කල් අපි ඉතාම ෂට ක්‍රමවලට මායාවී ක්‍රමවලට නිවන ලබන්න තියෙන අවස්ථාව වරකනවා. එහෙමනම් ප්‍රහේලිකා ස්වරූපේ පේන්න තියෙන්නේ කොහොමද? මේ කාම ලෝකේ ඉන්නකොට අපි දන්නේ කාම වස්තු විතරයි. වස්තු කාමේ විතරයි. එහෙම කෙනෙකුට මේ අවේදිත සුඛේ වැටහෙන්නේ නැහැ. උපමා මාර්ගය මිසක වැටෙන්නේ නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකනුත් මුළු සංසාරේ පුරාම හමු වෙන හමු වෙන සෑම දිනම මේ විදිහට වේදිත සුඛේත එකිනෙකා පරිණි දුවන මේ සතනේදී කොහොමද කෙනෙක් එහෙමනම් අවේදිත සුඛය කරා ඒ දිහාවට නැමෙන්නේ සම්පූර්ණ වෙන්ට බැරි දෙයක් විදිහට පේනවා මේකත් මෙන්න මේ දෙක යා කිරීම තමයි එහෙම නැත්නම් මේ නිවන වළක්වන අවේදිත සුඛේ වළක්වන වේදිත සුඛේ ලබා ගන්නට එකිනෙකා පරයමින් එකිනෙකා මරමින් එකිනෙකාගේ දේ සොරකම් කරමින් එකිනෙකාගේ කාම වස්තු සොරකම් කරමින් බොරු කියමින් හිස්වචන කතා කරමින් පරිවචන කතා කරමින් තේලාම් කියමින් ඉතින් මේ විදිහ අකුසල කර්ම කරමින් දඟලන එකිනෙකා අතර සටන් කරන ලෝකෙක කොහොමනම් මේ අවේදිත සුඛය පිළිබඳ අදහස පළපදියම් කරන්නට තියෙන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම කෘතිය. බුදුනාට පස්සේ මේක මහා බරපතල කාර්යයක්. මෙන්න මේ දෙක මේ අවේදිත සුඛය මෙච්චරම Tamanට හානි කර වේදිත සුඛය මෙච්චරම Tamanට හානි කරද්දී ඒකම ඒ පැත්ත මේ පැත්ත පෙරලා පෙරලා ඒ පැත්ත මේ පැත්ත අවුස්ස අවුස්ස අනික් අයත් පරෙමින් දුවන්න හදන මේ ලෝකෙට කවදාකවත් අහලා නැති හිතල නැති හිත වන්න බැරි මේ අවේදිත සුඛය කොහොමද කිච්ච කරන්නේ කියන එකයි මෙන්න මේ බුද්ධ කෘත්‍ය කියන එක එක පැත්තකට විස්තර කරන්න පුළුවන් අපි මේ අද යෙදිලා හිටින්නේ අන්නේ වැනි සටන අපි අපේ හිතට ඉඩ දුන්නොත් අපේ ඇහැට ඉඩ දුන්නොත් අපේ කනට ඉඩ දුන්නොත් අපේ නාසයට ඉඩ දුන්නොත් අපේ දිවට හිත දුන්නොත් අපේ ශරීරයට හිත ඉඩ දුන්නොත් වහාම ඇහ ඇහ පිනවීම සඳහා ක්‍රියාත්මක වෙන්න ගන්න. කන කන පිනවීම සඳහා ක්‍රියාත්මක වෙන්න ගන්න. මේ ආදී විදිහට පසින්දුරන් තම තමන්ගේ පිනවීම සඳහා සංසාර කාලයක් මුළුල්ලේ රැකගෙන ආරසා කරගෙන ආව මේ කෙලෙස් වාසනාවෙන් වහාම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා යෝගාවචරය මේ ධර්ම කරුණු මේ තාක්කල් තමන් තුළින් සිදුනා වූ හරි වැරදි නැත්නම් අතපසු වීම හරියන් සියලු දේටම එකතු කරගන්න උත්සාහ කරත්වා ඉතී උත්සාහ කිරීමේ කලාව සම්‍යක් ප්‍රයත්නයේ ලැබිච්ච ලාභයක් විදිහට අප්‍රමාදී වෙන්න ලැබේවා. ඒ අප්‍රමාදී භාවය නිසා ධර්ම වවත්තානේ දිගින් දිගට කරගන්න ලැබීමෙන් ඒකාන්තයෙන්ම හවුහරණක් ආරක්ෂාවක් ඒයින් ලැබෙනා වූ සාමකාමී ස්වરૂපය තුළ සාන්ත සුඛයේ දක්වාම ගමන් කරගන්නට